කාරුණික පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් සම්බුද්ධස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සතින් හි රාහුල භාවනං භාවේහි ආනාපාන සතින් හි රාහුල භාවනං භාවයතු යාපිතේ චරිමකා අත්තාස පස්සාසාතාපි විදිතාව නිරුද්ධන්ති නො අවිදිතාති තුලෝකාක්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් හැවත් නුවර ජේතවනාරාමේ සිට පිරිසිඟා වඩිද්දී රාහුල ස්වාමීන් වහන්සේ පසුපස පිරිසිඟා වැඩිය. මේ වඩින ගමන් රාහුල ස්වාමීන් වහන්සේ කර්මස්ථානයෙන් තොර බුදුරජාණන් වහන්සේගේ රූප විලාසය දිහා බලමින් තමන්ගේ රූප සම්පත්තියත් එක්ක සංසන්දනය කරන්න ගත්තා. සරුවඥන් වහන්සේ සිරිපතුල ඔසවනකොට බලනවා තමන්ගේ පතුලත් ඒහා සමානයි. දේහේ දිහා බැලුවාම ඒ වර්ණයමයි, ඒ හැඩහුරුකමමයි. උන්වහන්සේට වයස අවුරුදු 16ක පමණ තරුණ වයස. උන්වහන්සේට වෙලාවේදී විශාල සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වුණා. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ තමාහා සමානයි තමන් සරුවක්ඥන් වහන්සේගේ රූප විලාසයට සමානයි කියලා. මේ බව නුවණැසින් දැකවදාළ සරුවක්ඥන් වහන්සේ නැවතී ආපසු හැරි රාහුල ස්වාමින් වහන්සේට ආවාදයක් දුන්නා. රාහුලයේ මෙසේ නොසිතව රූපං නේතම්මම නේසෝහමස්මි නෙමේසෝ වත්තා කියා මෙනෙහි කරව. රූපේ නම් මගේ නොවේයි. රූපේ නම් මම නෙවෙමි. රූපේ නම් මගේ ආත්මය නොවේ කියා තණ්හා දිට්ඨිමාන නූපදනාසේ යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරව කියලා ආවාදයක් දුන්නා. සාවුල ස්වාමින් වහන්සේට මහත් සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ අසා සිටිය ස්වාමීනි රූපස්කන්ධයේ පමණක්මද වේදනා සංඥා සංකාර විඥානත් එසේම මෙනෙහි කළ යුතුමද? එසේය රාහුලයේ වේදනා සංඥා සංකාර විඥානත් එසේම මේ සම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා කියා මෙනෙහි කළ යුතුයි කියා ආවාද දුන්නා. රාහුල ස්වාමින් වහන්සේට යම් ආවාදයක් ලැබුණ විට ඒක විවිධාකාරයෙන් චින්තනය කිරීමේ ශක්තියක් උන්වහන්සේට පිහිටා තිබුණු නිසායි ඒ වචනේ පෙළ ඇසුවේ. එයින් මහත් චිත්ත ධෛර්යයටපත් වූ රාහුල ස්වාමින් වහන්සේ සරුවක්ඥන් වහන්සේගේ පාත්‍රයේ සරුවක්ඥන් වහන්සේ අතට පිළිගන්වා අවසරගෙන ආපසු හැරුණා. මේ හැරුණේ විහාරස්ථානයට වඩින්නේ නෙමෙයි. ගහක් මුලට වැඩියා. පළඟ බැඳගෙන වාඩි වුණා. භාවනාවේ යෙදුණා. ටික වේලාවකින් සරියුත් මහරහතන් වහන්සේ පිළිසිඟා වඩිද්දී ගසක් මුල වැඩ සිටිය රාහුල ස්වාමින් වහන්සේ දැක්කා. ආවාදයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය හොඳින් වඩනු කියලා. ඉතින් ආනාපාන සතිය වඩමින් හැන්දෑ වෙනතුරු නිරාහාරව ගහමුල වැඩ හිටියා. එදා උන්වහන්සේට හිතුනේ අද මාගේ මේ අකුසල විතර්කයට දඬුවමක් වශයෙන් ආහාර නොගෙන භාවනා කරන්නෙමි කියලා. දේශසිතකින් නොවේයි නාසකේ සිතේ ඇතිවෙච්ච ඥාන සංප්‍රයුක්ත මනසිකාරය කිනුයි. හන්දෑවේ හේතවනාරාමයට පැමිණියා. ඒ වෙලාවෙම සරියොත් මහ රහතන් වහන්සේත් වැඩියා. රාහුල ස්වාමීන් වහන්සේ සරුවඥාන්යන්සේට වැඳලා අසහසිතියා ස්වාමීනි කොයි විදිහෙන් වැඩුවොත් ආනාපාන සතිය මහත්ඵලද මහත් ආනිසංසද කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකවරටම ආනාපාන සතිය නොදෙසා භාවනා කර්මස්ථාන හතක් එළියට දේශනා කළා. රාහුලයේ මෛත්‍රී භාවනාව වඩන්න, කරුණා භාවනාව වඩන්න, මුදිතා භාවනාව වඩන්න, උපේක්ෂා භාවනාව වඩන්න, පටික්කුල මනසිකාර අසුභ භාවනාව වඩන්න. එසේම නිමිත සංඥාව වඩන්න, ආනාපාන සතිය වඩන්න. මෙහෙම භාවනා කර්මස්ථාන හතක්ම එළියට දේශනා කළා. එයින් ආනාපාන සතිය වැඩිීමේ අනුසස් ඥාන කියන කොටයි මේ වචනේ දේශනා කළා තියෙන්නේ. ආනාපාන සතියෙහි රාහුල භාවනම් භාවේහි රාහුලයේ ආනාපාන සති භාවනා වඩව ආනාපාන සතියෙහි තේ රාහුල භාවනම් භාවිතා බහුලී කතා යේපිතේ චරිමිකා සාසපස්සාසා තේපේ විදිතාව නිරුද්ධන්තිනෝ අවිදිතා යම් අවස්ථාවක ඔබේ අන්තිම ආස්වාස ප්‍රස්වාස වෙතොත් එයත් නුවණින් දැන දැනම නිරුද්ධ වෙනවා. නුවණට අසු නොවිය නිරුද්ධ වන්නේ නැත කියන එක අවසාන වශයෙන් ආනිසංස දේශනාවේ සඳහන් වෙනවා. තවත් තැනක දේශනා කළ ආනාපාන සති ඒ භාවයේ තබ්බා විතක්කූපච්ඡේදාය ආනාපාන සතිය විකාරක සංසිඳ වීම පිණිස වැඩි යුතුයි කියලා. දැන් චරිත වශයෙන් උත් මෝහ චරිතයට හා විතර්ක චරිතයට ආනාපාන සතිය නියමිතයි. ආනාපාන සතිය වැඩිීමේදී නානාවිද විතර්ක යටපත් වෙනවා. එදා රාහුල ස්වාමීන් වහන්සේට සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහ විලාසයේ සංසන්දනය කිරීමේ විතර්කය මැඩ පවත්වා ගන්න හැකි වුණ ආනාපාන සතිය වැඩිීමේ මේ වයස 16 දී පමණ සිදුවීමක්. එතකොට පැවිදි වෙලා අවුරුදු 9ක් පමණ වෙනවා. මේ රාහුල ස්වාමින් වහන්සේට දැන් නුවණ බොහෝ තෙන් මුහුකුරවා ගිහින් ඒ උපදේශ පරිද්දෙන් ආනාපාන සතිය සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ සතරත් අසුභ මානසිකාර්යයක් අනිමිත්‍ය සංඥාවත් භාවනා වශයෙන් පුරුදු කරගෙන යාමේදී එක් දිනක් අන්දවණේහි භාවනා නියෝගීව සිටිද්දී දසදහසක් වලින් දෙවියන් බ්‍රහ්මයන් එක්කාසු වුණා එක වෙලාවකදී එතෙන්දී සරුවක්ඥන් වහන්සේ තෙන්ද වැඩම කරවා රාහුල ස්වාමින් වහන්සේට චුල්ල රාහුලවාද සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අවසානයේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සමග රාහුල ස්වාමින් වහන්සේ මහා රහත් භාවයට පත් වී වදාලා තවත් අසංකේය පිරිසක් සෝවාන් ආදී යට මාර්ගඵල නිවන් ලැබුවා. එදා අවස්ථිදී ඒ කෝටි ලක්ෂයක් හා අසංකේය පිරිසක් එකට නිවන් දකින්න පුළුවන් වුණේ රාහුල ස්වාමීන් වහන්සේ පියුමතුරා බුද්ධ ශාසන කාලයේදී නාගරාජයෙකුව ඒසා විශාල පිරිසක් එක්ක එකතු මහා පින්කමක් හත් දිනක් තිස්සේ පැවැත්තුවා. එදා ඒ පිරිවර සියලු දෙනා ප්‍රාර්ථනා කළා මේ උතුමන් වහන්සේ යම් දාසක බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන්ගෙන් අග්‍රව රහත් වන සේක්නම් අපටත් ඒ දහම් මණ්ඩපයේදීම මාර්ගඵල නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් පුරාගෙන තිබුණා. එනිසා ඒ පිරිස දෙව්ලොව බඹලොව ඉපදී සිටි සිට මේ විදිහේ චූල රාහුලවාද සූත්‍ර දේශනාව සානේදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න සමත් වුණා. එතකොට ආනාපාන සතිය ගැන අපි නැවත නැවත කිය යුතුවන්නේ මේකයි. සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුත්තේ ඊට විසිතුරු දේශනා පෙළක් සඳහන්ව තියෙනවා. ආනාපාන සතිය වැඩි වීමෙන් දත්තින් සාකාර පටික්කෝල මනසිකාර ධ්‍යාන ලැබීමට පහසු වෙනවා. ආනාපාන සතිය වැඩිමින් අසන ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. අසුබ ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. බ්‍රහ්මයාර ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. කියලා මේ විදිහට ආනාපාන සතිය මුල් කොටගෙන සියලුම අර්පණා කර්මස්ථාන දේශනා කළා කියලා. ඒ කිතා වැදගත් පාඩමක් වෙනවා යෝගාවචර භික්ෂූන් වහන්සේලාට මේ ආනාපාන සතිය මොකද මුලට දෙන්නේ කියලා. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාවක්. ඒ කියන්නේ ලෝතුරා බුදු වෙන උත්තරමයන් වහන්සේලාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. අපේ ශාන්තිනායකයන් වහන්සේ බෝධි මූලයේදී ආනාපාන සතිය පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළ ඒකාසනයේදී ඉතිරි කර්මස්ථාන සියල්ල පුරවාගෙනයි උබ්බේ නිවාස ඥානයේ ප්‍රතිලාභ කෙලේ. විශේෂයෙන් අභිඥා ප්‍රතිලාභ කරන්න කසින ධ්‍යාන අවශ්‍යමයි. ඒ වෙනකොට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ වූ බැවින් උබ්බේ නිවාස ඥානයේ පරිපූර්ණව පහළ කරගත්තා. රාත්‍රී මධ්‍යම යාමේදී චතුූපපාත ඥානය කියන දිව්‍යං චක්ෂුර විඥානය ප්‍රතිලාභ කරගත්තා. මෙසේ රාත්‍රී පූර්ව යාම මධ්‍යම යාම දෙකේදී සමත භාවනාවෙන් ලබන්න තියෙන සීලෝම ප්‍රතිඵල සම්පූර්ණ කරගෙනයි විපස්සනාවට හැරී යමගින් ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. ඒ නිසාම ආනාපාන සති සංයුත්තයෙහි මේ දේශනා පෙළ පවත්වා තිබෙන්නේ ආනාපාන සතියේ මූල කර්මස්ථාන කරගත් යෝගාවචරයනට මේ කියන සියලුම අර්පණා කර්මස්ථාන මුදුන් පමනවා ගන්නට පහසුවක් ලැබෙන බව. එනිසා මේ වඩාගෙන යන ආනාපාන සති භාවනාව බලවත් උත්සාහයෙන් බලවත් ඡන්දයෙන් බලවත් චිත්තයෙන් බලවත් විමර්ශන නුවණින් යුක්තව වැඩුවොත් අපි කාටත් පුළුවන් වෙනවා මේ අර්පණා කර්මස්ථාන සියල්ල පරිපූර්ණ කරගන්න. ආනාපාන සතිය තමයි මුල. ආනාපාන සතිය සඳහා පූර්ණ උත්සාහය යෙදුවොත් ඉතිරි සියල්ලම අත්පත් කරගත්තා හා සමාන වෙනයි. වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය ගැන වැඩි වැඩියෙන් අපේ සිතේ උනන්දු ඇති කරගත යුතු තියෙනවා. ආනාපාන සතිය ගැන එදිනෙදා වඩන කමඨහම් පෙළානුව ලබන උපදේශ මත දියුණු කර ගැනීමෙන් අනුතුරුව ද්වක්ඛින්සාකාර කර්මස්ථාන 32කදී ප්‍රථම අධ්‍යාන 32ක් උපදවා ගන්න පහසු වෙනවා ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර ධ්‍යාන සතර උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. එසේම ඕදාත කසන සීලසෙන් සීලම කසන සමාපatti උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. කසන සමාපatti උපදවාගෙන ආකාශ කසිනේ හැර ඉතිරි කසින නමය උගුලවා අරූප ධානය උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. අබුද්ධෝත්පාද කාලවලක් බොහෝ යෝගාවචරයෝ මේ අස්ත සමාපatti ලබා ගන්නවා නම් බුද්ධෝත්පාද කාලයේ කවර හේයින් නැහැකද කියන එක අපි හිතන්නට ඕනේ. කිසිසේත් අපහසු වන්නේ නැහැ. මේක ලබාගත යුතුයමයි ලබාගත හැකියමයි. ඒක නිසා ඒකේ අනුපිළිවෙල තේරුම් ගැනීම වැදගත් වෙනවා. ආනාපාන සතියකින් සති භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවක් උපචාර වශයෙන් ලබනකොටයි ප්‍රතිභාග නිමිත්ත පහළවන්නේ. මේ උපචාර සමාධිය ලබා ගැනීමට මුලින් පරිකාරම සමාධිය උපදවා ගන්නට ඕනේ. පරිකාරම සමාධිය උපදවා ගැනීමේදී තමයි මූලික වැඩ ටික තියෙන්නේ. ඉතින් අපි පූර්ව જાතියින්ෙහිදී දන් දීලා සීල රැකලා භාවනා වඩලා සමත වඩලා පෙරහුරුව ඇති බැවින් අපට මේ පරිකර්ම සමාධි උපදවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඩුකය කෙලින් තබාගෙන නාසිකාග සිහියේ පිහිටුවාගෙන අන්‍ය විහිත නොවි අන් කිසිම අරමුණක් වෙත හිත යා නොදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල හැපෙන දොරටුවේහි සිහියේ පිහිටුවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ලේ වර්ණයක් ඇති බව හිතාගෙන ඒ හුස්ම රැල්ල කෙරෙහි මුලැමැදාග පේන හැටියට කෙටි ඌද දිග ඌද හුස්ම රැල්ල හොඳින් ආවර්ජනා කරගෙන සිටීමේදී පරිකර්ම සමාධිය පහළ වෙනවා පරිකර්ම සමාධි අවස්ථාවේදී පරිකර්ම නිමිත්ත හා උග්ඝහ නිමිත්ත කියන අවස්ථා දෙකම ලැබෙනවා. පරිකර්ම නිමිත්ත නම් නාසිකාදරටුව සමීපයේහි දුමානයක් වාගේ ලාසුදු පාටක් පහළ වෙන්න පුළුවන්. ඒක මේ අස්වාස ප්‍රස්වාස ආරමුණේ තියෙන පියවි වර්ණයයි. ඊළඟට තවත් දුරට මේ පරිකර්ම සමාධියේ ශක්තිමත් වෙනකොට ඊට වඩා පැහැදිලිව බලවත් සුදක් සහිත චලනයේ සහිත වර්ණයක් පේන්න පුළුවන්. පුළුවන් ගොඩක් එහෙම නැත්නම් පාවෙන වලාකුළු සමූහයක් විදුලි කැටීමක් වැනි අවස්ථාවන් පහළ වෙන්න පුළුවන්. ඒ චලනයේ සහිත අවස්ථාව තමයි පරිකරම සමාධි. ඒ මොහොතේ පවත්නා නිමිත්තද කියන්නේ උද්ඝා නිමිත්ත. තවත් දුරට අස්හාස පස්හාස අරමුණ පස්සම්බයං කියන මේ සංසිඳීමත් සහිතව මෙනෙහි කරගෙන යනකොට නීවරණ පහ යටපත් වීමෙන් තමන්ගේ සිතේ උපචාර සමාධිය පහළ වෙනවා. උපචාර සමාධි අවස්ථාවේදී අර මුලින් ලැබුණු පරිකරම නිමිත්ත උග්ගා නිමිත්තට වඩා බලවත් ප්‍රභාස්වර වූ දීප්තිමත් වූ නිශ්චල වූ ආලෝකයක් සුදු පාටින් පහළ වෙන්න පුළුවන්. සමාට පාට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කිස් අවකාශයක් වගේ උසෝ හෝ සමාරුන් ඇති වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සංඥාවේ පැවැත්ම අනුවයි. ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන අවස්ථාවේදී පංච නිවරණ යටපත් වුණා. මෙන්න මේ දක්වා තමයි බලවත් උත්සාහය හා සැලකිල්ල අවශ්‍ය වන්නේ. සතිය අවශ්‍ය වන්නේ. එමත් නිසාද නීවරණ යටපත් කරගත්තා නම් මේ අර්පණා සමාධිය ලැබීම කියන එක අපහසු වෙන්නේ නැහැ. නීවරණයන් තමයි මෙතන බාධාව. භාවනා කරන යෝගාවචරයන්ට තදින්ම බාධා කරනවා ඇලීම ගැටීම කියන මේ දෙක. මේ ඇලීම ගැටීම දෙක කොහොමද බාධා කරන්නේ කියන එක තේරුම් ගත යුතුව තියෙනවා. භාවනා කරගෙන යාමේදී තමන්ට ලැබෙනවා යම්කිසි මානසික වශයෙන් ඇතිවෙන සංසිඳීම නිසා කායික සුවය ඇති වෙනවා. මේ කායික සුවයට සමාන කෙනෙක් ඇලෙනවා. ඒ කෙනේ ශරීරය බොහෝම කිලිපොලා යන ප්‍රීතිය ඇති වෙනකොට බොහෝම ලොකු සතුටක් ඒක ඇති වෙනවා. ඒ ගැන හිත නැමෙනවා. ඒක නැති නැවත උපදවා ගන්න හිත පහළ වෙන ඕන ඇලීම ඇති වුණා. එතකොට එතන කාමච්ඡන්ද නීවරණේ පහළ වුණා. ඒ වගේම සමහර විට මේ තමා වඩන භාවනාව ගැන තමන්ගේ හිත මිතුරන්ද තමන්ගේ ඥාතීන්ද තමන්ගේ දායකයන්ද කියාපාන්න ඕනකම් ඇති වෙනවා. අන්න ඇලීමක් ඇති වුණා. දන්නේම නැතුව. ඒකත් කාමච්ඡන්ද නීවරණයි. මගේ සිවුම් වශයෙන් තමයි මේක එන්නේ. යෝගාවචරෙන් දැඩි කාමච්ඡන්ද ආදීන්නේ නැහැ සිවුම් වශයෙන් එනවා. ඒකම තමාගේ సంతානිය ඇති වෙන අර ප්‍රීතිය, සෝමනස්සේ මේක මතුමත්යේ රඳවා ගන්න හිතේ ඇල්මක් ඇති වෙනවා. ඒකත් කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඔයාලා විතාම සිවුම් විදියට අපේ භාවනාසිත බිඳ දාන්න මේ කාමච්ඡන්ද හේවත් ඇලීම පහළ වෙන්න පුළුවන්. ඒකම අපට ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් උත්සාහ ගන්නවා ගන්නවා මේ හිත රඳවා ගන්න බැරි වෙනකොට හිතට කේන්ති එනවා. හිත නුරුස්සන ගතිය එනවා. තමන් අවාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා. තමන් ඇයි මෙච්චර මහන්සි වෙනවා මට නැත්තේ මොකද කියලා හිතෙනවා. ඔය වාගේ විවිධාකාර නුරුස්සන සිතිවිලෙනකොට මෙන්න ගැටීම. ඒක ව්‍යාපාද නීවරණය. ඔය වාගේ සමාත මැස්සෙක් ඇවිල්ලා වහනවා. නැත්තම් රස්නියක් දැනෙනවා. නැත්තම් සීතලක් අධික ලෙස දැනෙනවා. නැත්තම් කෙනෙකුගේ සද්දයක් ඇහිලා ඒන් හිත බිඳෙනවා. එක්ක වේදනාවක් ඇවිල්ලා ඒක එහෙම මෙහෙම රිදවනවා. ඔය වගේ සුළු දේවල් එනකොට දුරුස්සන ගතිය එනවා. ඒ ගැන නොයවසන ගතිය එනවා. මෙන්න කෙලින්ම පටිග නීවරණයවත් ව්‍යාපාද නීවරණය යැපීම. ඔය වගේ සුළු දේවල් වලින් තමයි මේ අපට පරිකාරම භාවනාව, උපචාර භාවනාව බාධා වෙන්නේ. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකට බලවත් හේතුව වෙන්නේ මුලාවනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේකේ සත්‍යය දන්නේ නැහැ. මේකට ඇලෙන්න හොඳ නෑ, ගැටෙන්න හොඳ නෑ කියලා නොදන්න කෙන නිසායි අර තත්වයටපත් වෙන්නේ. ඉතින් ඒකත් එක්තරා නීවරණයක් අවිද්‍යා නීවරණේ නම් වශයෙන් මෙතන කිව්වට ඒක මෙතෙන් ඇති වෙන උද්දච්චයයි කුක්කුච්චය දෙක අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත විසිරි විසිරි යනවා. ඇයි මේ භවනා ආරමුණෙන් පිට දේවල් නේ හිතවිලි එන්නේ? ඈත නෙමෙයි ළඟ දේවල් ගැන හිතෙනවා. වේදනාව ගැන, අපහසුතාව ගැන, තමන්ට නොලැබීම ගැන මේවා ගැන හිතෙනකොට අන්න හිත විසිරීම ඇති වෙන උද්දච්ච නීවරණය. ඊළඟට හිතෙනවා අනේ මම මෙච්චර කුසල් කරන මගේ සීලය අපිරිසිදුද? මගේ වාක් සමාචාර මගේ වචනේ පැවතුම් වැරද්දක්ද? මගේ ඉරියව් පැවැත්ම වැරද්දක්ද? මං වඩන හැටි වැරද්දක්ද? මෙන්න පසුතැවිලි එනවා. මම මෙච්චර කලක් ගත වුණා. ඇයි මට නැත්තේ? එහෙමත් හිතනකොට පසුතැවිලි එනවා. අර මහා සීව ස්වාමීන් වහන්සේගේ කනගාටුකම ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. මෙන්න මේ විසිරී යාමයි පසුතැවිල්ලයි දෙක ඇවිල්ලා අපට නැවත වරක් බාධා වෙනවා භාවනාව. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය. ඒකම මේ ගැන කිසිම මේ සෝමනස්යක් නැති බැවින් ඒ කියන්නේ සම්පහාසනයක් නැති බැවින් හිත ඇකිලෙනවා. ඇයි මේ වැඩ කරන යනවා යනවා යනවා කිසිම නෑ වෙනසක්. ඒ ගැන කිසිම නෑ උනන්දුවක්. ඊට පස්සේ මෙන්න හිත නින්දට වැටෙන මට්ටමට මේ කුසීත වෙනවා. ඒ කුසීත වීම ඇලිමැලි ගතිය ඇති වෙනවා අප්‍රාණික වෙනවා හිත මෙන්න තීන මිද්ද නීවරණය ආවා ඒකම දැන් ටිකක් භාවනා කරනකොට හිතෙනවා මගේ සීලය අපරිසිද්ධද මං වඩන භාවනාව වැරදිද එනත්තම් මං වාඩිලා ඉන්න හැටි හරි නැද්ද මෙනෙහි කරන හැටි හරි නැද්ද මොනවාරි සුළු දෙයක් ගැන සැක ඇති වෙනවා අන්න විචිකිච්ඡා නීවරණේ සිවුම් වශයෙන් එනවා මෙන්න මේ විදිහට පංච නීවරණ ඇවිල්ලා මුලින් අපට බොහෝ බාධා කරනවා එකවරට නෙමෙයි හොරෙන් හොරෙන් ඇවිල්ලා අපේ හිත වැද ගන්නවා හිතට වැද ගන්නවා. මෙන්න මේ නීවරණ පහ යටපත් කර ගැනීමේ ව්‍යායාමයේ තමයි මුලින් කියන යුද්ධය. මේ යුද්ධයෙන් ජයගත්තා නම් කිසි ප්‍රමාවක් නැහැ උපචාර සමාධිය ලැබී ප්‍රතිභාග නිමිත් වෙනවා. ප්‍රතිභාග නිමිත් ආවා නම් එයින් පස්සේ යෝගාවචරයට තියෙන ඉතා පහසු වැඩ පිළිවෙලක්. ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම ඒකටත් ඇලීමක් නැති හැටියට හිත පුරුදු කරගන්නට ඕනේ. ඒක නැති වෙනවා. නැති වෙනකොට ප්‍රතිගයක් නුරුස්සන බවක් නූපදනා හැටියට හිත උපේක්ෂක වෙන්න ඕනේ. උපේක්ෂක වෙමින් නැවත සතිය සමාධි උපදවාගෙන මෙනෙහි කරනකොට ප්‍රතිභාග නිමිති එනවා. කිම් ප්‍රතිභාග නිමිත්තත් කෙරෙහි ඇලීම ගැටීම් දෙකෙන් තොර වී ඒක ස්ථිර කරගෙන විනාඩි 5 10 15 පැය භාගයේ විනාඩි 45 පැය ආදී වශයෙන් මේ ප්‍රතිභාග නිමිත්ත තහවුරු කරගන්නකොට යෝගාවචරයාට යම්කිසි මොහතකදී තමන්ගේ සිතේ සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධිඉන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය ශක්තිමත් වුණ වෙලාවක වරටම ඒ ප්‍රතිභාග නිමිත්ත වැඩගත්ාක් මෙන් දැසගත් බොහොම ප්‍රසන්න වූ ප්‍රීතිමත් වූ චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. මේ ප්‍රථම අර්පණාවයි. ඉතින් මේ ප්‍රථම අර්පණාවත් ඉවත තියෙන්නේ සෙනෙකුව බින්දෙනවා. නැවත නැවත නැවත ඒක ආවර්ජනා කරමින් උපදවා ගත යුතු වෙනවා. ආවර්ජනා කරනවා කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ නැවත නැවත හිතින් අරමුණු කරමින් ධ්‍යානෙ ලෙස සමාදින්නට ඕනේ. ඉතින් ආවර්ජනා සමාපජ්ජනා දෙක හොඳින් පළපොදුනෙන් පස්සේ තමයි ඒ යෝගාවචරයාගේ ඒ ප්‍රථම අර්පණාව විස වශීභාට පමුණවා ගත හැකි වෙන්නේ අනුපිළිවෙලින්. ඉතින් ආවර්ජනා සමාපජ්ජනා අදිඨානා වුට්ටානා කියන මේ හතර හොඳින් ප්‍රගුණ කරගත්තාම පච්චරේකනා කියන මේ පස්වෙනි මේ වශීභාවතාවෙන් ඒ සමාධිය මුදින් ශක්තිමත් බවට ප්‍රමුණවා ගන්න ඕනෑම ඉරියව්වකදී ඕනෑම වේලාවකදී ප්‍රතිභාග නිමිත් අරමුණු කරමින් ධ්‍යාන සමාධින්න පුළුවන්කම ඇති වෙනවා. ඒ මට්ටම හොඳින් පුරුදු කරගත්තන් පස්සේ යෝගාවචරයා ඉන් ඉහළට යාම සඳහා ව්‍යායාම කළ යුතු වෙනවා, පරිකර්ම කළ යුතු වෙනවා. ප්‍රථම ධානයේ පංච වසීතාවෙන් වසී කරගෙන කැමැති කැමැති වේලාවක සමවැදී සමවැදී සෑහීමකටපත් වුණෙන් පස්සේ ප්‍රථම ධානයේ අංගමෙහි කරලා එහි ඇති විතක්ක ਵਿਚාරාංග දෙකේ ඕලාරි තත්වයක් නීවරණයන්ට ආසන්න බැවින් ආදීනවයක් නුවණින් ආවර්ජනා කරලා පීති සුඛ ඒකාග්‍රතාව තුනේ තියෙන සාන්ත බව සිහි කරලා මේ ප්‍රථම අධ්‍යානයේ කෙරෙන නිකාන්ති අතර දමා දෙවෙනි ධ්‍යානය සඳහා අදිෂ්ඨාන සබාගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණේ සිත පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන එනකොට උපචාර සමාධිය හොඳින් ශක්තිමත් වී ඉන්පසු අර වගේම විතරක ਵਿਚාරයෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානය අර්පණාගත වෙනවා. ඒකත් නැවත නැවත නැවත සමවැදී සමවැදී අර වගේ පංච වසීතාවෙන් වසීභාවයට පමුණවාගෙන සෑහීමකටපත් වුණන් පස්සේ නැවත තුන්වෙනි ධානයේ සඳහා පරිකරම කළ යුතු වෙනවා. තුන්වෙනි ධානයටපත් වීම පිණිස මේ දෙවෙනි ධානයේ තියෙන ප්‍රීතියේ තියෙන අවදාරිකත්වයක් විතර්ක ਵਿਚාරයන්ට ආසන්න බව නැමැති ආදීනමය සලකලා සුඛේකාග්‍රතා අංග දෙකේ සාන්ත බව මෙනෙහි කරමින් ඒ දෙවෙනි ධ්‍යානයේ කෙරෙන නිකාන්තයත් ඇරදාලා තුන්වෙනි ධ්‍යානයේ ලබන්ට අදිස්ථාන කරගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරනවා. එතෙන්දී උපචාර සමාධියෙන් හිතක් සත ශක්තිමත් වෙනකොටම තුන්වෙනි අර්පණාව පහළ වෙනවා. විචාරක විචාර ප්‍රීති තුනෙන්ම තොර වූ සුඛ ඒකාග්‍රතාව සහිතව ධ්‍යානය පහළ වෙනවා. එයද පංචාකාර වසීතාවෙන් වසීබාට පමුණවාගෙන සෑහීමකටපත් වී ඒ පිළිබඳව නිකාන්තය අතර දමා සුඛේකාග්‍රතාව දෙකෙන් සුඛ කියන මේ ධානාංගයාගේ තියෙන ආදීනව සලකන්නට ඕනේ. මේ සුඛේ මේ ආංගයෙහි ආදීන වශයෙන් ප්‍රීතියට ආසන්නයි රාගයට ආසන්නයි උපේක්ෂා ඒකාග්‍රතාව දෙක සාන්තයි ප්‍රණීතයි කියා ආවර්ජනා කරමින් තුන්වෙනි ධ්‍යානය කෙරේ නිකාන්තිය අතර දමා හතරවෙනි ධ්‍යානයේදී පරිකර්ම කරන අදිෂ්ඨාන කරලා අර වගේම උපචාර සමාධියට අනතුරුව උපේක්ෂා ඒකාග්‍රතාව සහිතව සතරවෙනි ධ්‍යානය අර්පණාගත වෙනවා. ඒද පංචාකාර වසීතාවෙන් වසී බාට පමුණවාගත යුතු වෙනවා. මෙන්න මේ කියන ආනාපාන සති ධ්‍යාන සතර සාක්ෂාත් කරගත්තාම දැන් යෝගාවචරයා ඇත්ත වශයෙන්ම අෂ්ට සමාපatti ලබන්න තරම් සුදුස්සෙක් වෙනවා. ඒ තනත්තාගේ නීවරණ දූරීභූත වෙලා ධ්‍යාන හතර ලබා ගන්නකොට අතිශයින්ම හිත පිරිසුදු බවටපත් වෙලා ඒ අවස්ථාව ගැන කියන්නේ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක් කෙලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ කියන මේ ආනිසංස රාශියක් එහි පිහිටා තියෙනවා ඒ කියන්නේ නීවරණාදී උපක්ලේ සහ අවදානික අවදානික ධානාංග සියල්ල නිතුමවාගේ බැවින් ඒවන් සමාහිතේ මෙහෙම සමාහිත සිතක් ඇති අවස්ථාවක් වෙනවා පරිසුද්ධේ පිරිසුදු හිතක් ඇති අවස්ථාවක් වෙනවා. පරියෝදාතේ ආත්පසින්ම පිරිසුදු සිතක් බාටපත් වෙනවා. අනංගනේ ලෝභ දෝෂ කියන මේ අංගණයන්ගෙන් තොර වූ සිතක් වෙනවා. විගතෝපක්ඛලේසේ නීවරණාදුපක්ඛලේශයන්ගෙන් බොහොම දුර වූ සිතක් වෙනවා. ආනෙන්ජප්පත්තේ ආස්වාස ප්‍රාස්වාස දෙක පවා සංසිඳීමෙන් නිසලෙන බාට නොසලෙන බාටපත් වේ කියනවා. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ ඇති චතුර්ථ ධානය ලබා ගත්තන් පස්සේ තමයි ඊළඟ කර්මස්ථාන සඳහා ප්‍රයෝග කටයුතු වන්නේ ව්‍යායාම කටයුතු වන්නේ පරිකර්ම කටයුතු වන්නේ. ඉතින් ඒවා වරින් වර නැත නැත සාකච්ඡා කරමින් අපේ සිත ඒ සම්බන්ධව පිරිනමා ගන්නට ඕනේ. මගේ මේ කාලය තුලදී මම මේ උතුම් භාවනා පිළිවෙතේ මුදුනටමපත් වෙන්නට ඕනේ. මගේ සරුවක්ඥන් වහන්සේ මගේ ශාන්තිනායකයන් වහන්සේ එකම ආසනයකදී මේ කර්මස්ථාන සියල්ල සාක්ෂාත් කරගත්තා සත්‍යයි. එනිසා මටත් එකම ආසනයකදී හරි මේ භාවනා කමඨාන් සපුරා ගන්නට සරුවක්යන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වශයෙන් ශිෂ්‍යයෙකු වශයෙන් අනුගාමිකයෙකු වශයෙන් මට ශක්තිය ලැබේවා ලැබෙනවා කියන ආත්ම විශ්වාසයෙන් යුතුව මෙහෙ දෙන්නට ඕනේ. එසේ යෙදෙන අතර ඉන් එහාට තියෙන කමඨාන් ගැන අපි නැවත නැවත සාකච්ඡා කරමු. විශේෂයෙන් සමත භාවනාවෙන් ලැබෙන ආනිසංස පහම අපි බලාපොරොත්තු වෙන අතරත සමත භාවනාවෙන් නොනැවතී විපස්සනාවට හැරි නාම රූප පරිච්ඡේද ඥානෙ පටන් ඉහළට විපස්සනා ඥාන වඩන හැටි ගැන අපි විශේෂ සාකච්ඡාවක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධවත් අපට නැවත නැවත කරුණු සාකච්ඡා කිරීමට අවකාශ ලැබේවා. අද මේ අවස්ථාව වෙනකොට අපේ సంతාන තුළ පරිචය වශයෙන් දීර්ඝ කාලයක් පුරුදු කරගෙන එන්නා වූ කමඨාම් පෙළිතා සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වුණා. ඉතින් වස්සාන කාලයේ ගෙවි යන මේ අවස්ථාවේදී අපට ආපසු බලා සැනසෙන්න පුළුවන් නොසිස් කාලසටහනක් අනුව පැවතුනා කියලා අපි හිතේ සතුට ඇති කරගන්නට ඕනේ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත් වූනි ඉමානියත් කියන මේ අෂ්ට සංවේගවත් වා පිනිතරා වර්ජනා කරන්නට ඕනේ. සංවේග වස්තු ආවර්ජන කරමින් ඒ සංවේග වස්තුන්ට මැදි වී සිටනත් මේ ජීවිතයේ අප්‍රමාදව පවත්වා ගත යුතුයි කියන අදිෂ්ඨානයේ විශේෂයෙන් පිහිටුවා ගත යුතු වෙනවා. අපේ ජාතිය ඉක්මවා යාගත නැහැ කියන, ජරාව ඉක්මවා යාගත නැහැ කියන, මරණ ඉක්මවා යාගත නැහැ කියන, එවැගේම ව්‍යාධි ඉක්මවන්න නැහැ කියෝන අපාගමන ඉක්මවන්න නැහැ කියෝන අතීත බව සංසාරයක් ගැන අපට සංවේග වෙන්න තියෙනවා අනාගත බව සංසාරය ගැන සංවේග වෙන්න තියෙනවා ඒ වගේම දැන් මේ කාලේ අපේ ජීවිතේ පවත්වා ගැනීමේ ප්‍රත්‍ය සැපයීම ගැන සංවේග වීමද සිදු වී තිබෙනවා. මේ කියන සංවේග වස්තුන්ගෙන් අපේ සිත සංවේගයට පමුණවා ගන්න අතරතේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කියන මේ අනුස්සති සතෙන් අපේ සිත සම්පාංශනය කරගත යුතු වෙනවා. මේ සංවේගය සම්පාංශනයත් අපි යම් පමණ පුරුදු කර ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා අර අන්තබ්බේට වැටෙන්නේ නැතුව කියන්නේ ඇලීම ගැටියුණු කියන අන්තබ්බේට වැටෙන්නේ නැතුව මැදුම් පිළිවෙතෙන් යුතුව අපේ භාවනා මාර්ගය දියුණු කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේක නිසා ඒ උතුම් භාවනා පිළිවෙත් මඟට අවතීනව කටයුතු කරන අපි සෑම දිනාටම ඒ ආරම්භ කරගෙන පවත්වාගෙන යන භාවනා මානසිකාර පෙළ නිමාවටපත් කරගන්න වැඩි කල නොගිහිල්ලා පුළුවන්කම ලැබේවා ඒ සමත භාවනාවේ මුදුනටපත් වී <clears throat> සමත භාවනාවට අනුතරව විපස්සනා භාවනා ක්ෂේත්‍රයේ මුදුනටපත් වී සමත විපස්සනා භාවනාන යෝගයෙන් සදාංග විස්කම්බන වශයෙන් කෙලෙසුන් ජයගෙන කවදා නමුත් අපේ ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග ශක්තිමත් බවට විසද සුවිසද බවට පමුණවාගෙන තමා අධිගම ප්‍රාර්ථනා කළ ප්‍රමණින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ රාමද ශාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු